ඉරිදා සංග්‍රහය ඉරිදා සංග්‍රහය සුභාවිත ගීතයේ මధుර අර්ථ සහ රසභාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනිත් අබේසුන්දර ආයුබෝවන් සුලවතුනි මේ ආරම්භ කරන්න සූදානම් වන්නේ ඉරිදා සංග්‍රහයයි මුළු ලෝකයම විපත්තිකර අවස්ථාවකට පත් වෙලා තිබෙන්නේ සබාධාම පරිසරය අපේ රටේ කාලගුණය දේශගුණය දැඩි වියලි ස්වභාවයකට පත් වෙලා ඒ අවස්ථාවේදී අපි ආධ්‍යාත්මික ශක්තියින් නිකුත් කරන්න අවශ්‍යයි කියලා පැරන්නෝ අපිට කියනවා. විශාලා මහනුවර විපත්ති කර අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ රතන සූත්‍රය දේශනා කොට එම තුන්බිය නිමුවා කියලා අපි වන පොතේ අහලා තියෙනවා. ඉතින් අප කල්පනා කළා කල්ප විනාශයේදී මහා සාගරය වෙරළ සීමා ඉක්මවා ගොඩගලයි. කල්ප විනාශයේදී වුවත් සත්පුරුෂයෝ තමන්ගේ ආචාර ධර්ම සීමා නොඉක්මවති වත් පිළිවෙත් නොබිදිති මේ අදහස ඉදිරිපත් කරමින් අහසට අහස් දෙවියන්ට වැස්ස වලාහක දෙවියන්ට ගායනා ඉදිරිපත් කළ පැරණි අයගේ සම්ප්‍රදායේ ගීතයක් ඉරිදා සංග්‍රහයට එක් කරන්නට මේ ගීතය සංගීතවත් කළේ තනුව නිර්මාණය කළේ ගායනා කළේද විශාරද නන්දා මාලනී ගීතය රචනා කළේ මහාචාර්ය සුනිල් ආරියරත්න. මෙය ගුවන් විදුලියට නිර්මාණය කළ ගීයක් බව සිහිපත් කිරීම වටිනවා. ළඟ විසින් කිගිලිලා සතර අතට පැන නිර්ගංගා කුමරියගේ නලල් තලය සිඹ ඇගේ සිහිර ඇට හොරෙන් ඔබේ දෝතටගෙන ඇස්වලා හක දෙවියනි දිවැසෙලනු මැන ගහේ නියර දිගේ තනින් තැනට පැන කොක්කුණට සිවස්සද ළඟ පෙරින් පෙළට ඉඳ සසර සරණ සියලු සතට සැපත සුවයගෙන වැස්ස වලාහක දෙවියනි දිවැසෙලනු මැන සුළඟ වෙසින් ඉගිල්ලිලා සතර අතට පැන නිල් ගංගා කුමරියගේ නලල් තලය සිඹ ඇගේ සිහිල ඇයට හොරෙන් ඔබ දෝතකගෙන දැස්ස වලාහක දෙවියනි දිවැසෙලනු මැන කෙසේ දුවන අම්බරුවන් විඩා නිවාලන දාදිය බිඳු මුතු කැට බිඳ සිය ළඟ සනසන සඳුන් සිහිල් පෑන් ඉස ඉස අහස් තලෙන් පැන වැස්ස වලාහක දෙවියන් නිදි වැසෙලනු මැන සුළඟ වෙසී දිගිලිලා සතර අතට පැන නිල් ගංගා කුමරියගේ නලල් තලය සිඹ ඇගේ සිහිල ඇයට හොරෙන් ඔබ දෝසටගෙන රැස්ස වලාහක දෙවියන් දිවැසෙලනු නැන දෙල්යායේ නියර දිගේ තනින් තනට පැන පොක්කුණට දිවස්වඩ ළඟ පෙලින් පෙළට ඉඳ සසර සරණ සියලු සතට කැපත සුවයගෙන වැස්ස වලාහක දෙවියනි දිවැසෙලනු මැන සුළඟ වෙතින් හිගිලිලා සතර අතට පැන නිල් ගංගා කුමරියගේ නලල් තලය සිඹ ඇගේ සිහිල ඇයට හොරෙන් ඔබ දෝතකගෙන වැස්ස වලාහක දෙවියනි දිවැසෙලනු වෙන කෙසේ දුවන අම්බරුවන් විඩා නිවාලන ආදිය බිඳු මුතු කැට බිඳ සියෝ ළඟ සනසන සඳුන් සිහිල් පැන් පිට ඉද අහස් තලෙන් පැන වැස්ස වලාහත දෙවියෙන් දිවැසෙලනු යන තුලඟ වෙසින් කිකිලිලා සතර අතට පැන නිල් ගංගා කුමරියගේ නලල් තලය සිඹ ඇගේ සිහිල ඇයට හොරෙන් පොබිදෝතකගෙන වැස්ස වලාහක දෙවියන් සිවැසෙලනු මැන සුළඟ වෙසින් දිගිලිලා සතර අතට පැන නිල් ගංගා කුමරියගේ නලල් තලය සිඳ උත්සාහය සතුරකු වැනි මිතුරෙකි කම්මැලිකම මිතුරකු වැනි සතුරෙකි උත්සාහය දනු අම වැනි රසයකි කම්මැලිකම දනු අම වැනි විසයකි ඒ කියන්නේ උත්සාහ කිරීම මේ වෙලාවේ වීරයවන්ත වීම ධෛර්යවන්ත වීම ඉතා අත්‍යවශ්‍යයි කම්මැලිකම නැති කරලා දාලා එය විෂසහිත දෙයක්. ලෝකය මිනිස්සු සතා සීපාවක් ගහකොළ රැකගෙන අපි හැමෝම බේරිලා ජීවිතය ගත කරන්න හොඳ අවස්ථාවක්. රත්නශ්‍රී විජේසිංහ කවියා බොහෝ අවස්ථාවල ආශිර්වාදාත්මක ගීත කවි ලියලා තියෙනවා. අපි ඒවා විශ්වාස කරනවා. ආචාර්ය අමරදේවයන් තනුව නිර්මාණය කරමින් ගායනා කළ මේ ගීතයත් ඒබඳු සුබාදහමට පරිසරයට සතා සීපාවට මිනිස්සුන්ට මුළු ලෝකයටම සෙත්පතන ගීතයක්. ඒ ගීතය රචනා කළේ රත්නශ්‍රී විජේසිංහ කවියා අමරදේවයන්ගේ මధుර මෝහනීය ගායනයයි මේ. Thank you. සතර අතින් ඇවිදින් පිරිත් පැන් සිටි පුතුනේ වක්මල් කෙනෙක්ෙන් සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින් පිරිත් පැන් සිටි පුතුනේ වක්මල් කෙනෙක්ෙන් පලාත තිබඳන් ගෙලවට හංස පියාපත් සලමින් පලාත තිබඳන් ගෙලවට හංස පියාපත් සලමින් නුඹේ පායකින් සඳකඩ පහන පායනා රහස්පති සාරකාව මුනින් මේ සරක් නුඹ ගැබ අන්නමානි මහතේ අග පුප්පයන්දලා ස්වර්ණමාලි මහතේ අග පුප්පයන්දලා සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින් සිරිතෙන් ඉතිසි කොටිනේ තුවක් මනසේ වල මෙලාගෙන ඇඟිලි පොකුරට කලා වැව්දියේ උත්කල මෙලාගෙන ඇඟිලි පොකුරට අක්ෂරා විලන් සෙන්ගොර සිනා නගනවා වලාහක දෙවිඳු කිසිවර ඇසින් බල බලා පුතු දෙස සිසුරු මුනි විහාරය ළඟ අන්න හිඳිනවා සිසුරු මුනි විහාරය ළඟ අන්න හිඳිනවා සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදුන් සිරිත්පන් ඉදිසි පුතනේ සිවක් මනසෙත්තන් සිදඟන් එලවට හංස පියාපත් කලමින් ආලාපෙති දඟන් එලවට හංස පියාපත් කලමින් නුඹේ පායකින් හඳකද පහන පායනා රහස්පති සාරකාව මුඳුන් දී සරත් සුබ ගැබ සන්නමාලි මහත අගත පලන්දලා සන්නමාලි මහත අගත පලන්දලා සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින් සිරිත්ෙන් පිටිසි පුතුනේ සුවක් මල් කෙනෙක්ෙන් සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින් සිරිත්ෙන් පිටිසි පුතුනේ සුවක් මල් කෙනෙක්ෙන් බුද්ධ දේශනාවේ කාල විපatti, දේශ විපatti ගැන සඳහන් වෙනවා. මීට කලින් මේ වැඩසටහන කතිකාව ආරම්භයේදී විශාලා මහනුවර තුන්බිය දුරලන්නට කළ රතන සූත්‍රය පිළිබඳව කතා කරනවා. බුදුරජාණන් වහන්සේ ජීවත් වූයේ වසර 2600 ගණනකට පෙරයි. දැන් මේ කාලය සියවස් ගණනින් ගෙවි ගොසින්. හැබැයි බුද්ධ ධර්මය, සංඝ රත්නය, බුද්ධ නාමය පවතිනවා. මහාචාර්ය සුනිල් ආරියරත්න සසර චේතනා කියන චිත්‍රපටයට මේ චිත්‍රපටය නිෂ්පාදනය කරමින් අධ්‍යක්ෂණය කළේ මාලනී ෆොන්සේකා නම් වූ අග්‍රගණ්‍ය නීලියයි. සරත් දසනායක මහතාගේ සංගීතඥයාගේ සංගීතයට විශාරද ටී ෂෙල්ටන් පෙරේරා ඔහු වාද්‍ය ශිල්පියෙක් ඒ වගේම සංගීතඥයෙක් ඉතා හොඳින් ගීත ගැයූ ගායකයෙක්. ගීතයක් ගැයුවා ඒ චිත්‍රපටයට. ඒ චිත්‍රපටයේ ගීතය අසීමිත ජනාදරයට පත් වුණා. එහිදී කියන්නේ නැවතත් බුදුන් වහන්සේට මේ ලෝකයට වඩින්නයි කියා කරන ලෞකික ආයාචනයක්. කෙසේද බලමු ඔබේ රසවින්දනයේට මේ ගීතය ඉවහල් වෙන්නේ කියලා. මේ විශාරද T Shelton Perera. Thank you. මනුසත් දේවනේ අඳුර මකා පුනරාගමනය යලනරි පුනරාලෝ බුදුනේ වැඩම කරන්න විනිසත් කම ගැන බන පදයෙන් ප්‍රය දුරලන්න ඔබ දුටු නිර්මල දැහැමිය අද වෙති ජයයි අතර අනාථය බුදුනේ मनुष्य संदेरे अंधूरम का වනය කල මැනවි පුනරාලෝක දෙනු මැනවි සුදුනේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී උත්සවයක් පැවැත්වුණා. ඒ උත්සවය පැවැත්ුණේ කරුණා ප්‍රජා අක්ෂි සත්කාර සේවය. ඒ කියන්නේ කරුණා භාරයේ ව්‍යාපෘතියක් හැටියටයි. දීපදෝ හෝති චක්කුදෝ. එක්තරා මිනිසෙක් ඔහු ව්‍යාපාරිකයෙක් හැටියට අවුරුදු 70ක් දියුණු වෙලා දියුණු වෙලා ඊටාම ධාර්මිකව හම්බ කරලා මුද්‍රණ ක්ෂේත්‍රයේ ජයකෙහෙලි නම් වලා තමන්ගේ සියලුම වත්කම් දරුවන්ට ලබා දීලා සමාජ සේවය කරන්න පටන් ගත්තා. හැබැයි ඔහු කුඩා කාලේ ඉඳලම සමාජ සේවය කරනවා. ඔහුට දැන් අවුරුදු 87ක්. එහිදී ඇස් නොපෙනෙන උදවියට ඇස්පෙනීම දුර්වල අයට පාසල් දරුවන්ට අක්සිකාච ලබා දීම, ග්ලූකෝමා වගේ රෝගවලට බෙහෙත් දීම, කණ්ණාඩි ලබා දීම, ග්‍රාමීය ආර්ථිකය නංවාලීම වැනි බොහෝ වැඩසටහන් දියත් කරනවා. ඒ පිළිබඳ සැමරුමක් තිබුණා. ඒ සැමරුමට සහභාගී වුණේ විශේෂ ප්‍රධාන ආරාධිතයින් හැටියට මහ බැංකු අධිපතිතුමා මහාචාර්ය WD ලක්ෂ්මන් මහත්මයා ඒ වගේම මද්රාණී ජයවර්ධන සෞඛ්‍ය අමාත්‍යාංශය අතිරේක ලේකම්තුමේ මාතයට සම්බන්ධ වුණා. ඒ වැඩසටහන දිහා බලන් ඉන්නකොට එය තනිකරම මහින්ද කරුණාරත්න කියන මහත්මයාගේ සමාජ සේවයක්. ඒ වැඩසටහනට කන් යොමාගෙන ඇස් යොමාගෙන සිටින විට මට මතක් වුණේ ජේ.එන්. දයාපාල කියන ගායකයා. ඔහු අපට හමුවන්නේ දශක ගණනාවකට පෙර ගුවන් විදුලියේදී. ජේන් දයාපාල විසින් ගායන ලද ගීතයක් අපි එකතු කරනවා මේ දෘශ්‍යාබාධිත අය ලෝකය දිහා බලන හැටි ලෝකය උන් දිහා බලන හැටි කියවෙන අනුවේදනීය අත්දැකීමක් ඒ ගීතේ රැඳිලා කැවිලා තිබෙනවා මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් පබඳින ලද මේ ගීතය තනුව නිර්මාණය කළේ ආචාර්ය වික්ටරත්නායක සංගීතඥයා විසින් ගීතය ගැයුවේ ජේ.එන්. දයාපාල ගායන ශිල්පියා විසින් මේ එම ගීතයයි Thank you. යුගයුම් ආලෙවන් විත ලෝකය අසන්නෙමි නිත් අඳමුත් නිත්හසක් ඇතිසේ ලෝකය දකින්නෙමි සියුන් සවන් යුගයුම් ආලෙවන් විත ලෝකය අසන්නෙමි වෙන මද පවණින් මනසේ නොපිපුණු මල් පිබිදේ සිරුරේ නැවතින පැසිදිය පොතකින් දැසේ රන් දෙදුණු පායයි නිත් අඳමුත් නිත්හසක් ඇතිසේ ලෝකය රකින්නේ මේ දියුණු සවන් යුගයම ආලෙවන් වෙත ලෝකය අසන්නෙමි කමේ ගුණ සුවඳ දැනෙන විට නෙත් නොලැබී මේ දුක මතුවේ නොමිනිස් කම්වල අඳ ඇසෙනා වෙත සවන් ලැබී මේ දුක නිවේ නෙත් අඳමුත් දෙසහතක් ඇතිසේ ලෝකය දකින්නේ මේ යොන්න සවන් යුග යොමා දෙවන් විත ලෝකය අසන්නෙමේ එත් අඳමුත් නිදහසක් ඇතිසේ ලෝකය දකින්නෙමේ සියුන් සවන් යුගයුමා දෙවන් වෙත ලෝකය අසන්නෙමේ මහාචාර්ය සුනිල් ආරියරත්න අද ඉරිදා සංග්‍රහයේ නිරන්තරයෙන් ඒ නම කියවුණා. ඒ නම කියවෙනවා තමයි. ඇයි? අප්‍රමාණ වැඩ කොටසක් సౌందర్య කලා ක්ෂේත්‍රයේ ඔහු විසින් ඉටුකොට තිබෙනවා. මහා සංගීත පින්කම නොහොත් අභිනව ගාන්ධර්ව අපදාන පොත් පෙළක කලෙලි දැක්ම. පින්කමක් හැටියට ලංකාවේ නාඩගම් නෘත්‍ය යුග පහු කරගෙන ග්‍රැමෆෝන් යුගයේ සිට ගුවන්විදුලිය ඔස්සේ වේදිකා නාට්‍ය චිත්‍රපට ඒ වගේම කැසට් සංයුක්ත තැටි දක්වා එදා මෙදා තුර අතිවිශිෂ්ට නිර්මාණ ඉදිරිපත් කළ Vishvanath Lawjee Sadiris master Rupasinghe master MG. Perera Lionel Edirisinghe WB. Makuloluwa සීදස් කුලතිලක සරත් දසනායක ස්ටැන්ලි පීරිස් එවැගේම ලයනල් අල්ගම ඔස්ටින් මොනසිංහ මේ බඳු මහා සංගීතඥයින්ගේ ජීවිත කතාවත් ඔවුන්ගේ නිර්මාණ නිර්මාණ ඇගීමකුත් පැවැත්වෙනවා. ඒ උත්සවයට මා අතටපත් වුණා ආරාධනා පත්‍රයක්. ඉතින් මේ සත්කාර්යය සිහිපත් කරමින් එයට ආශිර්වාද කරමින් අප කල්පනා කළා ග්‍රැමෆෝන් ගීතයක් ඔබගේ රසවින්දනයට ඉදිරිපත් කරන්නට. එස්.ඩබ්ලිව් රූපසිංහ සංගීතවේදියා රුක්මනී දේවී සමග ගැයූ ගීතයක් මේ රුක්මනී දේවියගේ මුල්ම ග්‍රැමෆෝන් ගීතය හැටියටයි මේ ගීතය නම් දරන්නේ MWNS විජේසිරි විසින් මේ ගීතය රචනා කළයි සඳහන් වනවා සමහර වෙලාවට මේ මූලාශ්‍රයන් සදොස් වෙන්නත් පුළුවන්. කෙසේ වුණත් ඒවා බාධක නොවේ ගීතයේ රම්‍යතාවට, මధుරතාවට, ඔබේ රසවින්දනයට. මේ HW රූපසිංහ ගායන ශිල්පියා සංගීතවේදියා සමග රුක්මනී දේවී ගැයූ ගීතය. Thank you. සැදියේ විදුරසුනේදී මුනි රාජා ප්‍රේමා බෝධි වෙත සැදියේ විදුරසුනේදී මුනි රාජා ආනස බිම්බර මාරසේන ආනස බිම්බර මාරසේන පෙරුමලේ කරදාලා කෙරුම් වලින් කරදාලා මේ නිමාවට පත්වන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය ඉදිරිපත් කළ ඉරිදා සංග්‍රහය වැඩසටහනයි. වැඩසටහන ඉදිරිපත් කළේ ශ්‍රීජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර. ඊරිදා සංග්‍රහය නිෂ්පාදනය කළේ දිල්කා විමර්ශනී හඳුවල.